අද දවසේ අපි කතා කරන්නේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 39 වන සතිය දුක්ඛානුපස්සනාව විසින් අපි අද දවසේ මේ කතිකාවත මෙතනින් ආරම්භ කරන්නට සූදානම් දුක්ඛානුපස්සනාව පිළිබඳව අපි දැන් කෙටි හැඳින්වීමක් සිදු කරමින් අපේ හම්දුරනේ අපි මේ කතිකාවත ආරම්භ කරමු සම්මා සම්බුදු සරණයි සුපින්නත් හැම දිනාටම සසර ජීවිතයේ බොහෝ කාලයක් දුක් විඳින්මින් ඇවිදින්න වෙන්නේ සසර සැරිසරන්න වෙන්නේ සසර තියෙන දුක්ඛ දුක්ඛිත ස්වභාවයන් නිබඳව নিরතුරුව අපිව පෙළෙන දුක්ඛිත ස්වභාවයන් තේරුම් ගන්න බැරි වෙන එක වැරදි අදහස් ඇති වෙන එක ඒක පරිපූර්ණ වශයෙන් තේරුම් ගත්තා නම් මේ ලෝකේ කිසිම දෙයක් කෙරෙහි හිත අලවා වාසය කරන්නේ නැහැ මිනිස්සු ඇල වෙන්නේ නැහැ ඉතින් මේක තේරුම් ගැනීමයි සිද්ධ කළ යුත්තේ අපි දන්නවා යමක් තේරුම් ගන්න නම් කුඩාම ඒකකයම පිරික්සන්න ඕනේ කියලා. එතන තමයි ඔගේ තියෙන වටිනම තැන. ඒ කියන්නේ මම මේකට මේ දින කීපෙම ගත්ත උදාහරණයම ආපහු ගන්නවා. මම හිතන්නේ ගිය සතියේත් අපි මේ උදාහරණේ කතා කරා. එකම උදාහරණේ මම ගන්නෙ. ඒක මතක තියෙන්න ඕනේ. හින්දා අපි හිතමු ලොකු මල්ලක් තියෙනවා ගමන් මල්ලක්. මේක ඇතුලේ දැන් අපි ඒක දැක්කම දැන් අපිට අදහස තියෙන ගමන් මල්ලක් කියලා. ඊට පස්සේ මේක විවර කරලා බලනවා. බලනකොට ඒකේ ලොකු ලොකු පෙට්ටි වගේක් තියෙනවා. දැන් අපි කියන්නේ ලොකු පෙට්ටි වගේක් තියෙන ගමන් මල්ලක් කියලා. ඊට පස්සේ මේ පෙට්ටි විවර කරලා බලනවා ඔක්කොම වගේ. බලනකොට ඒකේ තියෙන ආය චූටි චූටි මළු වගේ. අපි හිතර කියනවා මේ අපිට මොන හරි පාටක් කියලා. දුඹුරු පාට චූටි මලු තියෙන ගමන් මල්ලක් කියලා දැන් අපි අපි ඔලුවට එන දකින්නකොටම මේ චූටි චූටි මලුත් අපි ඉවර කරලා බලනවා බලනකොට ඒකේ සීනි තියෙනවා කියලා හිතන්නකෝ දැන් අපි මොන මල්ලක් කියලාද කියන්නේ අර ලොකු ගමන් මල්ල දකින්න දැන් ආවරණය වෙලා තියෙනවා දැක්කහම කියන්නේ මේක සීනි මල්ලක් කියලා නේද දැන් ආයෙ බෙදලා බලන්න දෙයක් නැහැ අන්න ඒ වගේ කුඩාම ඒකකය අපේ ජීවිතවල අපි අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය මේ විදිහට එක එක එක එක ගහ මල පුටුව කිය කිය තියෙනවා. මේ වගේ තියෙනවා කුඩාම ඒකකයක්. අපි ඔක්කොම ගත්තාම අපි ඔක්කොම හැදලා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කුඩාම ඒකක පහෙන්. එතකොට ඒ වාගේ ගැලීමක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට මේ මේ ගැලීම අපිට පේන ආකාරය තමයි පුද්ගලයා සත්‍යය දැන් මේ කර මේ කරන ක්‍රියාවලියත් මේක සිද්ධ වෙන ක්‍රියාවලියක් ඇත්තට මේක මට ඕන විදිහට කරන්න පුළුවන් එකක් නෙවෙයි. අතීත සිද්ධීන් අතීත හේතුන් නැත්තම් මේ මේ කාරණාව කියවෙන්නේ නැහැ. ඉතින් මේක එක්තරා ගැලීමක් මේකේ සත්‍ය తත්වය තේරුම් ගන්න නම් මේ ගැලීමට අවධානය යොමු කරන්න ඕනේ. එතකොට අපේ මනසට පංච උපාදානස්කන්ධය වැටහෙන මට්ටමට අපේ මනස දියුණු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වැටහෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ලොකු ගමන් මල්ල දිගහැරලා බලන්න බැරි වුණොත් කවදාකවත් මේක සීනි කියලා හොයාගන්න හම්බෙන්නේ නැහැ. හරි බාගෙට අරපු කට්ටියට බාගය දැනෙන්නේ. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයට අපේ හිත අවධානය යොමු කරගන්න පුළුවන් විදිහට හිත සකස් කරගෙන ඒ පංච උපාදානස්කන්ධයේ තියෙන දුක්ඛිත ස්වභාවය අවබෝධ කරගන්න මට්ටමට අනුපස්සනාව දිනු වෙනකොට කියනවා දුක්ඛානුපස්සනාව කියලා. එතකන් දුක්ඛානුපස්සනාවක් නෑ දුක්ඛ සංඥා තියෙනවා දුක්ඛානුපස්සනාවක් වැඩෙන්නේ නෑ. ඉතින් ඒකට අවශ්‍ය කරන කාරණා අපි ඔක්කොම මේ වෙනකොට සාකච්ඡා කරමින් කියනවා. දුක්ඛානුපස්සනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් අපි එලෙසින් ගෞරවනීය ස්වාමින් වහන්සේ සඳහන් කළේ. ඉතින් ඔබ හොඳාකාරින්ම දන්නවා මේ දවසේ සඳුදා දවසේ පටන් අපි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනෙන් කතා කළා දුක්ඛානුපස්සනාව පිළිබඳව. ඉතින් අපිට දැන් මේ මොහොතේ අපි ගැටලුවක් වෙත යොමු වෙන්නට සූදානම් හලාවත ප්‍රදේශීය ප්‍රතිවේක්ෂා සම්මේක අපට යොමු කර තිබෙන ගැටලුවක් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව දුක පිරිසිඳ දැනගත යුතුයි. දුක්ඛ අනුපස්සනාව යනු දුක පිරිසිඳ ගැනීමද ස්වාමින් වහන්සේ කියා එතුමා අපෙන් විමසා තිබෙනවා. ඇත්ත චතුරාර්ය සත්‍ය අනුන් කියන්නේ දුක පිරිසිඳ දැනගන්න ඕනේ කියලා. ඉතින් පිරිසිඳ දැනගන්නවා කියලා කියන්නේ ආයෙත් අඩුවක් නැතුවම දැනගන්නවා කියන එක. පිරිසිදු දැනගන්න ක්‍රමවේදයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී වශයෙන් මේවා ගැන මෙනෙහි කරලා දුක් පිරිසිදු දැනගන්න කියලා. ඒකට දුක පිරිසිඳ දැනගන්න කියන තැනේදීත් කාරණාවක් තියෙනවා ධම්මානුපස්සනාවේ තියෙන කාරණාවක්. මොකද සත්‍යපබ්බේ ඔය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ අයිති වෙන සත්‍යපබ්බේට සත්‍යපබ්බේ තමයි මේ දුක පිරිසිඳ දැනගන්න කියලා තියෙන්නේ. නමුත් ඒකෙදීත් අන්තිමට සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියලා එතන වැටෙන්නේ අර තමන්ගේ හිත තුළ උපදින ඒ ඒ ධර්මය පිළිබඳව ඒ කියන්නේ ධම්ම කියලා අපි යම් කිසි දෙයක් එතනදී හඳුනා ගන්න අපි අවබෝධාත්මක වශයෙන් අපේ සිත තුළ යමක් උපදිනවා නම් ඒ උපදින දේ පිළිබඳ අවධානය යොමු කරගෙන දැන් කයනම් අරමුණු කරගෙන නම් මේක කරේ කායානුපස්සනාවට වැටෙනවා. දැන් මේක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන කරගෙන යනකොට චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ගවේෂණය කරගෙන යනකොට ඒ තුලම තමන්ගේ සිතුවිලි පිළිබඳවම තියෙන පටිච්චසම්පන්න ස්වභාවය අවබෝධ වීමක් තියෙනවා. ඒකත් එක්ක අනිත්‍ය ස්වභාවය තමන්ගේ සිතුවිලි වල අනිත්‍ය ස්වභාවය දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අනිත්‍ය ස්වභාවයත් එක්ක තමන්ට මේ පංච පාදානස්කන්ධයේ දුක පිළිබඳව අදහසක් කුඩා මේකකයේ දුක පිළිබඳ අදහසක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඊට එහා දුකේ පිරිසිදු දැන ගැනීමක් ගැන හිතන්නට බෑ. පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණයෙන් එකකින්ම තමයි අපි නිවන් දැකීම කියන එක සිද්ධ වෙන්නේ. එක්කෝ ඒක අනිත්‍ය වශයෙන් එක්කෝ දුක්ඛ වශයෙන් එක්ක අනාත්ම වශයෙන් තමයි එකක් ප්‍රබල වෙන්නේ. ඒකින්ද පංච උපාදානස්කන්ධයේ අනුපස්සනාව සිද්ධ කරද්දී දුක පිළිබඳව අපි ඔතෙන්දී දුක්ඛානුපස්සනාව කියන එක පංච උපාදානස්කන්ධ මට්ටමට දුක මෙනෙහි කරන්න ඉනවා කෙනෙකුට පුළුවන් නම් ඊට වැඩිය තවත් දුකේ පිරිසිදු දැන ගැනීමක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. කොහොමත් ආයෙ හිතන්න දෙයක් හිතන නැහැ. ඒකද ඒකට ඇත්තටම ඔව් කියන උත්තරේ තමයි දෙන්න වෙන්නේ. එහෙමයි. ඒක මගේ අදහස. එහෙමයි. සදහතුනේ අපේ හැම දෙයකටම මුල් වෙන්නේ සිත. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනාවන් ගණනාවකම පවසනවා හැම දෙයකටම මුල් වෙන්නේ සිත. මේ සිත පාලනය කරගන්නට අපිට පුළුවන් නම් අපේ ජීවිතේ මොනතරම් සාර්ථකත්වයක් අපේ ජීවිතයට ලැබෙයිද? ඒ සාර්ථකත්වය ඔබට නිවැරදිව ළඟා කරගන්නට මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන මොනතරම් දුරට මහෝපකාරී වුණාද? ඉතින් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දැන් 39 වන සතිය අපි මෙලෙසින් ක්‍රියාත්මක කරන්නේ ඔබ හිතන්නේ ඔබේ ජීවිතයේ නිවැරදි වෙනස මොනතරම් දුරට ඔබ සාක්ෂාත් කරගෙනද තිබෙන්නේ කියලා. ඉතින් අපි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ඊළඟ ප්‍රශ්නය වෙත අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සමගින් යොමු වෙන්න කැමතියි. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී වශයෙන් මෙනෙහි කිරීම දුක්ඛානුපසනාව නොවන්නේද කියලා විමසා තිබෙනවා අපේ ස්වාමීන් වහන්සේ බදුල්ල ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන නරඹන සදැහැති මහත්මයෙක් තමයි අපෙන් මේ ප්‍රශ්නය විමසා තිබෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී වශයෙන් මෙනෙහි කරනකොට ඒක එහෙම මෙනෙහි කිරීමෙන් ඒක දුක්ඛානුපස්සනාවට වැටෙන්නත් පුළුවන් නොවැටෙන්නත් පුළුවන් ඒක ඒක තීරණය කරන්න වෙන්නේ අපි කොච්චර අර මං ආයෙ කියන කුඩා මේකක ආසන්නයට කොච්චර ගියාද කියන එක දැන් අපිට රළු ජාති දුක කියනකොට අපිට ගර්භාෂයේ ඒ කියන්නේ ඉපදීම නිසා ඇති වෙන දුක් කන්දරාව සම්පූර්ණයෙන් මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. <clears throat> එතකොට මේක ඕලාරික වශයෙන් මෙනෙහි කිරීමක් කරනවා. ඊළඟට ජාති ජාති ජරා කියනකොට මේ ජරාවටපත් වීම පිළිබඳව මෙනෙහි කරලා මේක හැම වෙලෙම ජරාවටපත් වෙන ස්වභාවය තියෙනවා කියලා මෙනෙහි කිරීමක් කරනවා. මූලික වශයෙන් දුක් සංඥා ඇති වෙනවා එතකොට. ඊළඟට ව්‍යාධි කිව්වම අපිට ඇති වෙන චක්කු රෝග, සෝත රෝග, ගාහන රෝග, ජීව රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග මේ විදිහට තියෙන මේක ඉතින් මේක දන්නවනේ මේක කෙලවරක් නැතුව රෝග ගොඩකට ආකාරයක්නේ මේ ශරීරය ගැන. ඉතින් එහෙම කොයි වෙලාවෙ හරි එහෙම එකක් හැදෙයි කියලා හරි අමාරුවෙන් මේක පරිස්සම් කරලා යන්න ඕනේ. ඉතින් හැදුනත් ඉතින් හැදුනා කියාගෙන ඉන්න ඕනේ. දැන් ඉතින් මොකද කරන්නේ? නේද? ඒ වගේ මේ මේක තියෙන මේ ආදීනවයන් ගැන එයාට මරණ කියලා කිව්වහම ඒකෙන් ඇති වෙන. එතකොට මේ ඔක්කොම සත්‍යයට පුද්ගලයාට අයිති අපි අර ලොකු මල්ල ගැන තමයි හුඟක් වෙනකොට ඒක තියෙන්නේ. හැබැයි ඒ එහෙම මෙනෙහි කරනකොට අපේ ලෝභ දේශ මොහ අඩු වෙනවා. ලෝභ දේශ මොහ අඩු වෙනකොට අපේ සිත එක්තැන් වෙනවා. සිත එක්තැන් වෙනකොට මොකද වෙන්නේ? ක්‍රමානුකූලව ටික ටික ටික ටික ටික ටික අර චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක මෙහෙම මෙනෙහි කරන කෙනාට තමන් හැබැයි දැනුම තියාගෙන ඉන්න ඕනේ. දැනුම තියෙන කෙනෙකුට පංච උපාදාන ස්කන්ධය පිළිබඳ දැනුම තියෙන කෙනෙකුට මේක පංච උපාදාන ස්කන්ධය දක්වාම ඒ මෙනෙහි කිරීම නිසා පංච උපාදාන ස්කන්ධය දක්වා යන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය පැහැදිලි වශයෙන්ම ඒහි තියෙන අනිත්‍ය ස්වභාවය තේරිලා ඒක නිසාවෙන් ඒ ඒ අනිත්‍ය ස්වභාවය හින්දා ඇතිවන දුක් ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙනකොට ඒ කරපු මෙනෙහි කිරීමම දුක්ඛානුපස්සනාව වෙනවා. ඒ කියන්නේ විතක ඒක දුක්ඛානුපස්සනාව මට්ටමට යනවා. දැන් අහන ප්‍රශ්නේ එහෙම මෙනෙහි කිරීම දුක්ඛානුපස්සනාව නොවන්නේද කියලා. ඒතර විතක ඒක දුක්ඛානුපස්සනාව කියලා ගන්න පුළුවන්. Taman මේ මට්ටමට ගියොත් මේ විදිහටම කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී වශයෙන් ඒවා කරනේවා ඒ විදිහටම කරගෙන දුක්ඛානුපස්සනාව මට්ටමට ගියොත් ඒක දුක්ඛානුපස්සනාවට වැටෙනවා. හැබැයි නොගියොත් ඒක වැටෙන්නේ නැහැ. ඒක තීරණය කරන්න වෙන්නේ තමන් කොච්චර මට්ටමකට මේ භාවනාව වර්ධනය කරාද කියන එකෙන්මයි. එහෙමයි සවනස්. ස්වාමීන් වහන්සේ අනිත්‍ය ස්වභාවය දුක් පමණක් නොව සැපයට හේතු වන බව සමහර අවස්ථාවලදී පෙනෙන්නට තිබෙනවා. උදාහරණයක් වශයෙන් අසනීපයක් සුව වීම එසේ දැනෙන අවස්ථාවල අනිත්‍ය ස්වභාවය දුකක් ලෙස වටහා ගැනීම සිදු කරන්නේ කෙසේද? මේ පිළිබඳව අපි විමසා තිබෙනවා අපේ Facebook පිනුවට මේ පැනේ යොමු කර තිබුණේ අපි මේ සඳහා විසඳුම ගැටලු දකිද්දී ඇත්තට මට නම් මේක තරුණ කෙනෙකුට මේක හිතෙන්නේ නැති කියලා ඇත්තටම ඒක මේ Facebook ගිල්මට ලබා දීලා තියෙන එකත් මම හිතනවා මේ තරුණ අය හරි හොඳට මේ ධර්මයේ විමසනවා කියලා. ඒ කියන්නේ මේ එකපාරට මේ යමක් පිළිගන්න කැමති නැහැ. විමසීම් කරනවා. ඒ කියන්නේ බලන්න මේ මේ දරුවට මේ ඇතිවෙච්ච ප්‍රශ්නය කවුරු හරි අහුවොත් අපි මොකක්ද දෙන උත්තරේ? කෙනෙක් කරනවා අසනීපයක් හොඳ වෙනවා කියන්නේ අසනීපයක් හොඳ වෙනවා කියලා කියන්නේ වෙනසක් වෙලාද නැද්ද නේද අසනීපයක් හොඳ වෙනවා කියන්නේ වෙනසක් වෙලා එතකොට වෙනසක් වීම කියන එක එතකොට වෙනස් වීම කියන්නේ වෙනස් වෙන වෙනස් වීම කියන්නේ නිත්‍ය නෑ එහෙනම් නේද නිත්‍ය නෑ එතකොට සපක් නෙවෙයි ඒක නේද අසනීපයක් හොඳ වෙනවා කිව්වහම ඒක නිත්‍ය නැති ඒක නිත්‍ය නැති වීමක්. නිත්‍ය වුණා නම් අසනීප හැමදාම තියෙන්න එපා. එතකොට දැන් මේක සැපක් නේ. එතකොට අනිත්‍ය සැපද? <laughs> කියලා ප්‍රශ්නයක් කරා. එතකොට කවුරු හරි අහුවනම් මොකක්ද දෙන උත්තරේ? මොකක්ද අනිත්‍ය කියන්නේ? අනිත්‍ය කියන්නේ නිත්‍ය නොවි තියෙන ස්වභාවය. හරිද? එතකොට දැන් අසනීපේ හොඳ වුණා කියලා කියන්නේ නිත්‍ය වුණාද? ඒකයි උතන තියෙන ප්‍රශ්නේ. අසනීපේ හොඳ වුණා කියන්නේ නිත්‍ය වුණාද? නෑ. ඒ කියන්නේ නිරෝගී බව නිත්‍ය වුණාද? නැත. ඇයි අපි නිරෝගීව ඉන්න මිනිස්සු බයෙන් ඉන්නේ? අයෝගී වෙයි කියලා. නේද? එතකොට දැන් අපි හිතමු අපේ කකුලේ ලොකු තුවාලයක් තියෙනවා කියලා. දැන් උදේට බලනකොට මේක අඩු වෙලා. යම් ප්‍රමාණයකට අඩු වෙලා. යම් ප්‍රමාණයකට අඩු වුණාට බය අඩු වෙලා නැහැ. දුක් අඩු වෙලා නැහැ. හරිද? ඇයි? ඊට වැඩිය නම් අද ගොඩක් හොඳයි කියලා සතුටත් එක්කම තියෙන බයක් ශෝකයක් තියෙනවා නැවත මේක වෙනවයි කියලා. ඊට පස්සේ එක දවසක් බලනකොට හොඳටම අඩු වෙලා කියන්නකෝ. ඒ සතුටත් එක්කම තියෙනවා ශෝකයක් බයක් නැවත නැවත කොහේ හරි යටින් කුණු වේද දන්නේ නැහැ. නේද අපි මේ හොඳින් ඉන්න ළමයින්ට ළමයි අමාරු වැටේද වාහනයකට හැප්පෙයිද අරවා වේද මේවද හැම වෙලේම ශෝකයෙන් බයෙන් ඉන්නේ මෙන්න මේ අනිත්‍ය ස්වභාවය යමක අනිත්‍ය ස්වභාවය තියේ නම් ඒකෙන් පරිපූර්ණ සතුටක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැත්නම් මොකද? ඒක කොහොමත් වෙනස් වෙනවමද? වෙනස් වෙනවමද නැද්ද? ඇයි? අනිත්‍ය ස්වභාවය කියන්නේ වෙනස් වෙනවා. එතකොට අපිට රෝගයක් හොඳ වීමෙන් නিত্য සුඛයකටපත් වුණා කියලා ගන්න බෑ. හරි ඒ මොහොතේ යම් සැපයකටපත් වුණාට පීඩිතවමයි මේ සැපයටපත් වෙන්නේ. ඒක ඇතුලේ තියෙනවා. ඒක දුක කියනකොට කොටස් තුනකට බෙදෙනවානේ. එකක් තමයි දුක්ඛ දුක්ඛය අනිත් එක තමයි ඒක කතා කරා මේකේදී මේ දින කීපේ දුක්ඛ දුක්ඛය විපරි සංස්කාර දුක්ඛය සහ විපරිණාම දුක්ඛය බලන්න ජීවිතයේ සතුට වීම සඳහා එකතු කරගන්න තමන්ගේ හෝ අනුන්ගේ කියලා දේවල් ඒවා වෙනස් වෙලා නැද්ද වෙනස් වෙනකොට දුකයිද නැද්ද එහෙනම් ගොඩ දේවල් අපේ ජීවිතේට අපිට හම්බ වෙලා තිනවා ඒ හැම එකක්ම මොකද වෙන්නේ වෙනස් වෙනවා ඊළඟට බලන්න වෙනස් වෙනකොට මොකද කරන්න වෙන්නේ තිබ්බ ගානට හදන්න ලොකු උත්සාහයක් ගන්නවද නැද්ද කෙනෙක්ගේ ආදරයක් කියලා හිතන්නකෝ යන්තම් හරි වෙනස් වෙනවා කියලා දැනගත්තොත් වෙනස් වුණා කියලා දැනගත්තොත් දැන් වෙනස් වුණා. ඇත්තටම වෙනස් වුණා. දැන් දුකයිද නැද්ද? දැන් ඒ දුක හින්දා මොකද කරන්නේ? මොනවා හරි කරලා ආය හදාගන්න හදනවා. ඒ තිබ්බ තත්ත්වයට ගන්න එක එකව කරනවා. ආදරෙන් කතා කරලා බලනවා, තෑගි භෝගද කියලා බලනවා, අරවා කරලා මේවා කරලා තිබ්බ තත්ත්වයට ගන්න හදනවා. ඒක දුකක්ද නැද්ද? මේ මේ මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය අපිට කාටවත්වත් බෑ වෙන කෙනෙක්ගේ හැඟීමක් නිත්‍යව තියාගන්න. ඒක නිත්‍යව හිටින්නේ නැහැ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ. එයාට බෑ. ඒක හොයාගන්නේ කොහෙන්ද? අපේ පැත්තෙන්. අපිට පුළුවන් ද අපි ළඟ තියෙන කෙනෙක් ගැන තියෙන යම්කිසි හැඟීමක් ස්ථිරව වෙනස් වෙන්න දෙන්න නැතුව තියාගන්න. ඒ ඇත්තට මූණ දෙමින් තමයි මේ ජීවිතේ ජීවත් කරවන්න ඕනේ. ඒක තේරුම ආදරය අතල්ලා දාන්න කියන එක නෙවෙයි. ඒක තේරුම ඒකද දැනගෙන ඉන්න. මටත් බෑ. එහා පැත්තටත් බෑ. ඉතින් අපි ඉන්න තාක්කල් ඉන්නවා ඉතින් මේක <laughs> අඩුම ගන්න ඔන්න ඔය ඉන්නවා කියලා වකවත් උපේක්ෂාව හදාගන්න ඕන මේක කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් එහෙම අර පංච උපාදානස්කන්ධයේ තියෙන දුක්ඛ ස්වභාවය නැවත හදන්න වෙනවා. නැවත හදන්න වෙනවා. නේද? ඒක හිතනකොට හරි කලකිරීමක් ඇති වෙනවා. බලන්න තමන්ගෙම හිතෙන් ඒතර බලන්න තමන් ආදරය කරන අයගේ ආදරය නැවත නැවත නැවත නැවත හදන්න කොච්චර මහන්සි ගත්තද කියලා. තව ඉස්සරහට මහන්සි ගන්න වෙනවද නැද්ද? හිතනකොට එපා වෙනවද නැද්ද? මොන වෙහෙසක්ද මේ? නේද? අන්න ඒකට කියනවා මේ සංස්කාර දුක් නැවත නැවත හදන්න ඕනේ. ඊළඟට හා හිණිපෙත්තටම හදාගත්තා කියන්නේ හදාගත්තම සතුටුද? නෑ. ආයෙ ප්‍රශ්නයක් තියෙනවා. කොයි වෙලාවෙ නැති වෙද්ද නැහැ. කොයි වෙලාවෙ නැති වෙද්ද නැහැ. අනිත්‍ය ස්වභාවය. ඒකට කියනවා විපරිණාම දුක්ඛය කියලා. එතකොට දුක්ඛ දුක්ඛය, සංස්කාර දුක්ඛය, විපරිණාම දුක්ඛය කියලා කියන තෙරදාරුම් දුක් වලින් පංච පාදානස්කන්ධය හිර වෙලා තියෙනවා. ඒකින්ද මේක සැපයි කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ඒක සරලව සදහවතුනේ ඊටමත් වටිනා ආකාරයෙන් අපිට කෞරණීය ස්වාමින් වහන්සේ උදාහරණ දක්වමින් අද දවසේ මේ දුක්ඛානුපස්සනාව ඇසුරෙන් කරන සාකච්ඡාවේ මේ අපි ඉදිරිපත් කරන ගැටලු සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊටමත් වටිනා ආකාරයෙන් අපිට පිළිතුරු ලබා දෙනවා. සදහවතුනේ අපි ඊළඟ ගැටලුවට යමු යමු. දුක්ඛානුපස්සනා මට්ටමට භාවනාව වර්ධනය වූ බව Tamanට දැනෙන්නේද? හඳුනාගන්නේ කෙසේද? කියා පෙන්න කෙටි පණිවිඩයක් මාර්ගෙන් ප්‍රශ්නයක් විමසා තිබෙනවා. ඒ සඳහා අපි පිළිතුරක් ලබා දෙන්න සතුටුනාස. ඔව්. මම ඒක මට හොයාගන්න පුළුවන් වෙන්නේ දැන් මම මේකට දැන් ඉතින් උදාහරණ මාර්ගයෙන්මනේ කියන්න කියලා කියන්නෙත් එහෙම නේද? මම මෙහෙම කියන්න. අපි ගමුකෝ රෝගයක් පිළිබඳව. හරි. රෝගයක් පිළිබඳව ගත්තොත් නැත්නම් අපි ගමුකෝ අපි කියනවා ඔව් මොකක් රෝගයක් කියලා හිතන්නකෝ. වෛද්‍යවරයෙක් ඉන්නවා. හොඳ රෝග ගැන දන්න. සාමාන්‍ය කෙනෙක් ඉන්නවා රෝග ගැන යම් ප්‍රමාණයකට දන්න. මොකවත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනාම ඉන්න තැන අපි එකම රෝගයක නමක් කියන ඩෙන්ගු කියලා කියනවා. ඩෙන්ගු හැදිච්ච කෙනෙකුත් ඉන්නවා කියනවා. හරි. ඩෙන්ගු හැදිච්ච නැති කෙනෙකුත් ඉන්නවා කියනවා. මොනවත්ම දන්නේ නැති කෙනෙක්. මම ඩෙන්ගු කියන වචනේ කියනකොට එක එක්කෙනාගේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ සිතුවිලි ඒ ඉන්න කට්ටියගේ යන්නේ කොහෙද? අර කවදාක්වත් ඩෙන්ගු ගැන හැදිලත් නැති අහලත් නැති කෙනාට නිකන් වචනයක් විතරයි. එතනින් එහාට යාගේ හිත යන්නේ නැහැ. අරමුණු වෙන්නේ නැහැ එතනින් එහාට. නේද? ඩෙන්ගු හැදිලා තියෙන කෙනෙකුට දැන් අපි මේකම වචනේ ඉන්න හතර පහ දෙනා ඉන්න තැන කිව්වේ. ඩෙන්ගු හැදිලා තියෙන කෙනෙකුට මං වින්ද දුක මගේ අම්මේ ඕක නම් මහ බය ඕක මහ හරි අමාරු රෝගයක් කියලා අදහසක් යනවා. නේද? සාමාන්‍ය දැනුම තියෙන කෙනෙකුට ඕකේ ලේ ලේවල ප්ලේට්ලට්ස් මට්ටම අඩු වෙනවා. එහෙම ওই වගේ ටිකක් දන්නා ඉන්නවනේ අපි වගේ අය. නේද? එතකොට ඒ කට්ටියට ඒ ගානට එතන ඔක මාරාන්තිකයි කියලා හිතනවා. වෛද්‍යවරයෙකුට. වෛද්‍යවරට ඊට වඩා ඩෙන්ගු කියන වචනේ කියනකොට මේ වෛද්‍යවරයාට ඒකේ ප්‍රතිකාර ගැන නේද කරන්න ඕන දේවල් එතකොට බලන්න එකම වචනේ කියද්දී එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට මේ ඒ වචනේ පිළිබඳව සංඥා ඇති වෙන එක එක මට්ටමට. හරි. යම් කිසි කෙනෙක් භාවනා කරන කෙනෙකුට රූපය ගැන හෝ වේදනාව ගැන හෝ සංඥාව ගැන හෝ සංස්කාරය ගැන හෝ විඥානය ගැන හෝ දැන් බලන්න ඩෙන්ගු කියද්දි වෛද්‍යවරයාට අර අච්චර ගැඹුරට අරමුණු වෙන්නේ නැතුව පොඩි දණකින් නවතිනවද? නවතින්නේ නැහැ. අරමුණු වෙන්නේ නැතුව පොඩි තැනකින් නවතින්නේ නැහැ වෛද්‍යවරයාට නේද? ඒ මොකද එයාගේ අතීත දැනුම එයාටත් කියන්නේ නැතුව එක්ස්හත්ම කරනවා. එහෙනම් යම් කිසි කෙනෙක් දුක්ඛානුපස්සනා මට්ටමට වර්ධනය කරා නම් තමන්ගේ සිතුවිලි නැත්තම් තමන්ගේ අවබෝධය එයාට සාමාන්‍ය ජීවිතයේදී පංච උපාදානස්කන්ධයේ දුක පිළිබඳ පොඩ්ඩක් තන අරමුණ වෙනවා. කෙනෙක් දැන්නත් බාහිර කෙනාගේ සිත තුළ ඇතිවෙන ඒ තරහින්ද ඇතිවෙන දුක අරමුණ වෙනවා. එතන ඇති වෙන්නේ සංඥා සංස්කාරයන් පිළිබඳ ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය ගැන. කෙනෙක් එහා පැත්තෙන් ආදරය කරත් ඒ ඒ Tamanට දැනෙනවා නම් එහා පැත්තේ මෙහෙම එකක් තියෙනවා කියලා ඒකේ තියෙන වෙනස් වීම සහ ඒක නිසා ඇති වෙන දුක පිළිබඳ අරමුණු වෙනවා. කෙනෙකුගේ රූපයක් දැක්කත් ඒ රූපේ ඇති වෙන වෙනස් වීම සඳහා ඒ වෙනස් වීම නිසා ඇති වෙන දුක් පිළිබඳව රූප වශයෙන් අරමුණු වෙනවා. ඒතර පංච උපාදානස්කන්ධ වශයෙන් දුක අරමුණු වෙන ස්වභාවයක් Tamanගේ හිත තුළ Tamanට දැනෙනවා නම් වැඩි වාර ගානක් හැම වෙලෙම වගේ අන්න ඒකට එයාටම හිතා ගන්න පුළුවන් මම දුක්ඛානුපස්සනාව මට්ටමට මගේ භාවනාව වර්ධනය වෙලා තියෙනවා කියලා අදහසක් ඇති කරගන්න පුළුවන්. දුක්ඛානුපස්සන මට්ටමට මගේ භාවනාව වර්ධනය වෙලා තියෙනවා කියලා අදහසක් ඇති කරගන්න පුළුවන්. එහෙම සනස. දුක්ඛානුපස්සන වශයෙන් අපි අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනින් මෙලෙසින් කතා කරන්නේ 39 වන සතියේ. ඔබටත් පුළුවන් ප්‍රතිවේක්ෂා වැඩසටහනට ඔබේ ගැටලු ඉදිරිපත් කරන්නට අපේ සුපුරුදු ලිපිනේ බෞද්ධ රූප වාහිනී නාලිකාව ආර්ජී ශ්‍රීනායක මාවත කොළඹ 7 යන ලිපිනයට ඔබට එවන්නට පුළුවන් නිෂ්පාදක ප්‍රතිවීක්ෂා වැඩසටහන බෞද්ධ රූප වාහිනී නාලිකාව ආර්ජී ශ්‍රීනායක මාවත කොළඹ 7 යන ලිපිනයට ඔබේ ගැටලු ඔබට යොමු කරන්නට පුළුවන් ලිපි මාර්ගයෙන් ඒ වගේම SMS මාර්ගයෙන් ඒ වගේම අපේ Facebook ගිණුමට කල්‍යාණ මිත්‍ර සංගමේ Facebook ගිණුමට ඔබේ ගැටලු යොමු කරන්නට පුළුවන් ඒ වගේම Viber WhatsApp මාර්ගයෙන්ද ඔබට පුළුවන් මේ ඔබට පැන නගින ගැටලු පිළිබඳව අපිට යොමු කරන්න. ඉතින් අපි මේ සිපත් කිරීමත් සමගින් අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙනට කැමති. දුක්ඛානුපස්සනාව පිළිබඳව භාවනා වාක්‍යයක් ලබා දෙන්නට පුළුවන්ද ස්වාමීන් වහන්සේ කියා අපින් විමසා තිබෙනවා. ඒකට මට දිග උත්තරයක් දෙන්න වෙන ප්‍රශ්නේ කෙටි වුණාට. <laughs> මොකද මේක වරද්ද ගන්න එපා. මොකද මම මේ කියන දේ මොකද මේකට පැහැදිලිව මම ඍජුවම කියන්නම් කියන්න ඕන දේ විපස් විදර්ශනා භාවනා පොත රේරුකාණ සම්දේවන සාමණේර වහන්සේගේ. ඔකත් එක තමයි දැන් ගැටීම එන්නේ අනිවාර්යයෙන්ම. ඒක මහා අපරාධයක් වෙන එකත් එක ගැටුණොත්. ඒකෙන්ද මම මේක හරියට විස්තර කරලා දෙන්න ඕන කියද්දි පරිපූර්ණ උත්තරයක් දෙන්න ඕන කිව්වේ. අපි ඔක්කොම බොහොම ගෞරවයෙන් භාවිතා කරන ධර්ම පුස්තක තමයි රේරුකාණ චන්දවිල නායක සාමණේර වහන්සේගේ ධර්ම පුස්තකය. එතකොට මේ විදර්ශනා භාවනා පොතේ අදාළ භාවනාවලට භාවනා වාක්‍ය තියෙනවා. පැහැදිලිවම භාවනා වාක්‍ය තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ භාවනා වාක්‍යයකින් මොකද්ද වෙන්නේ කියලා. දැන් මම කෙටියෙන් කියලා ඉන්නම් මම මේක ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. හරි? ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි හොඳට බලන්න මේ පොත. එතකොට අපිට තේරෙයි මේ භාවනා වාක්‍ය භාවිතා කළ යුත්තේ කුමක් වුණාට පස්සේද කියලා. හරි? දැන් මම මම දන්නේ වචන තුන. මෙන්න මේ වචන තුන දන්නේ කියලා හිතන්නකෝ. හුඟක් අය සමහරට දන්නේ නැහැ තමයි. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා කියන වචන තුනේ අර්ථය හුඟක් අය දන්නේ නැහැ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, හරිද? සුවපත් වෙත්වා කියනකොට මේ දුක් නිදුක් කියද්දි මොනවද ඒ කියන දුක් කියලා? නිරෝගී කියද්දි එහෙම නැත්නම් අපි කියන උතනදී වෛර නැත්තෝ, තරහ නැත්තෝ, දුක් පීඩා නැත්තෝ, සුවපත් වූ සිත නැත්තෝ කියලා. හරි ඒකයි මුගක් වෙලාට කඩලා ගන්නෙ. දැන් නිදුක් කියද්දි එතන තියෙන්නේ කායික දුක් ඇති නොවේවා කියලා. නිරෝගී කියන්නේ රෝගී ඇති වෙන්න එපා කියලා. සුවපත් කියන්නේ මානසික දුක් ඇති නොවේවා කියන එක. හරි? එතකොට මේ වචන දන්නේ නැතුව මේ වාක්‍ය කියවා ඒ කියන්නේ වචන හරහා අපිට ඇති වෙන්නේ කවිදු මහත්මයා හැඟීම්. එතකොට මේ බුද්ධ ධර්මය කියලා කියන්නේ විශ්ව භාෂාවක් කියලායි මට කියන්න වෙන්නේ. ඇයි එහෙම කියන්නේ? මාර්ගසිත කියලා කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියන ඒ ඒ චේතනාවල එකතුවක්. අපි දන්නවා හැඟීම් කියන ඒවා එකතු වෙනවා. හරිද? එතකොට මේ අපි තුල ඇති වෙන හැඟීම් නැත්තම් චේතනාවල් පිළිබඳව තමයි අපි මේ වචනේ කියන්නේ. හරිද? මේක හරියට චිත්‍ර ශිල්පියෙක්ගේ වැඩක් වගේ. චිත්‍ර ශිල්පියාගේ ඇතුලේ තියෙන අදහස එයා රූපෙට නගනවා. ඒ රූපය දැක්කහම තව කෙනෙක්ගේ හිතට අදහසක් එනවා. එතකොට චිත්‍රය සාර්ථකයි කියලා කියන්නේ මොකක්ද? මෙයාගේ ඇති වෙච්ච අදහස මේක දැක්කම ඒකම ඔතන ආවනම් අන්න මාධ්‍ය හරි නේද? ඒතර මගේ හිත තුල ඇති වෙන හැඟීමක් වෙනත් හිත තුලකට දෙන්නට තියෙන මාධ්‍ය තමයි වචන කියන්නේ. තේරෙනවද? නේ? එතකොට අපි භාවනා වාක්‍යයක් භාවිතා කළ යුත්තේ ඒ භාවනා වාක්‍යයෙන් ලැබෙනා වූ ඒ භාවනා වාක්‍ය කියවද්දී ලැබෙන චේතනා ව හරියටම එනවනම් විතරයි. එහෙම එන தත්වෙටපත් වුණාට පස්සේ භාවනා වාක්‍ය හරිය වටිනවා. හරිද? දැන් අපි නිකන් හිතන්නකෝ රූපය අනිත්‍යයි නැත්නම් රූපය දුක නැත රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනවා. හරි. මේ ලෝකේ සංසාරේ හැංගීමක් එන්නේ. රූපය මම නෙවෙයි මගේ මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කී කී කී කිය ඒක කියෝලා කියෝලා කියෝලා භාවනා කරලා කරලා කරලා කරලා යන ගම හරිද ඒ ආපහු යන ගමන් මේ අපේ ලොකු පුතා හින්දා ඉතින් මම පුදුම දුකක් විඳින්නේ කිය කියලා තව කෙනෙකුට කිය කියනවා <laughs> ඒ කියන්නේ අර අදාළ නේද අදාළ හැඟීම ජනිත වෙලා නැහැ පැය ගාණක් භාවනා කරා වාක්‍ය කියෝකේ අදාළ හැඟීම ජනිත වෙලා නැහැ එතකොට භාවනා වාක්‍යයක තියෙන භයානකකම තමයි ඒ භාවනා වාක්‍ය භාවිතා කළ යුත්තේ ඒ භාවනා වාක්‍යයෙන් උපදනා වූ කුසල හැඟීම උපදවාගත හැකි නම් භාවනා වාක්‍ය හරිම වටිනවා. හැබැයි ඒක නැතුව වාක්‍ය කියවන්න ගත්තොත් එයා එතනින් හැර භාවනා කරන්න උත්සාහ කරන්නේ නැහැ. උදාහරණයක් කිටි උදාහරණ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස් ආදී වශයෙන් තියෙන දේවල්. නේද? ඒවා ගැන මේ හැඟීම් තියෙන්න ඕන අපිට. වචන ටික කියවට දුක පිරිස දැනගැනීමක් නැහැ. මේ හැඟීම උපදින්න ඒකට අදාළ දේ පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස බලන්න ඕනේ. ඒ බලනකොටයි මේ හැඟීම. අර තියෙන ජීවිතය නේද මරණය නේද ජීවිතය නේද ඔය භාවනා වාක්‍යයක් වල. ජීවිතය නේද මරණය නේද ජීවිතය නේද මරණය නේද එහෙම බෑ. හැබැයි ජීවිතයේ අනියත ස්වභාවයත් මරණය ස්ථිර වශයෙන්ම සිද්ධ වෙන ස්වභාවයත් හොඳට කාරණා සහිතව මෙනෙහි කරාට පස්සේ මෙනෙහි කරාට පස්සේ ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම උපදිනවා. ඒ හැඟීම හදාගත්ත කෙනෙකුට අලුතෙන් භාවනා කරලා දින කිහිපයකින් භාවනා කරලා ටිකක් වෙලා ජීවිත අනිතයි මරණ අනිතයි ජීවිත අනිතයි මරණ අනිතයි කියන වචන ටික පාවිච්චි කරගෙන ටිකක් දුර යන්න පුළුවන්. ඒතර මේ වචන ටිකත් එක්ක ඉන්න පුළුවන්. එතකොට අර හැඟීම පරණ අර මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා හදාගත්ත හැඟීම ඉස්මතු වෙනවා. ඒක ඉස්මතු කරගන්න භාවනා වාක්‍ය වටිනවා. ඇත්තටම භාවනා වාක්‍ය කියන්නේ මැදදී භාවිතා කළ යුතු එකක්. ඒකින්ද මම පෞද්ගලික වශයෙන් මිසක්ක පොදු වශයෙන් නම් භාවනා වාක්‍යයක් දෙන්නේ නැහැ. මම දන්නවා ඔව් අහන ඔක්කොටම වුණා වෙලා තියෙනවා. අර කියන ප්‍රබල තැනකදී පාවිච්චි කරන්න නෙවෙයි මොක මේක වුණලා තියෙන්නේ. අර මෙනෙහි කිරීම ඔක්කොම නවත්තලා භාවනා වාක්‍යයක් ඉල්ලගෙන ඕක කියෝ කියෝ ඉන්න තමයි වුණා. ඒකින්ද ඒකින්ද භාවනා වාක්‍ය පොදු වශයෙන් දීම හොඳ නෑ. අසුකාලීනව අපිට තේරුනොත් කෙනෙක් භාවනා වාක්‍යයකට දැන් ගැලපෙනවා කියලා එහෙම එකක් කරාට කමක් නැහැ. ඉතින් මම කියන්නේ චන්ද්‍රවිමල සායනාංශ මේක දැනගෙන කරපු වැඩක් වෙන්නම ඕනේ. ඒක නොදැනගෙන කරපු වැඩක් වෙන්න බෑ. මේ පොතේ තියෙන භාවනා වාක්‍ය අපි භාවිතා කළ යුතු තියෙන්නේ Tamante අර්ථය දැනෙනවා නම් විතරයි. ඒක ධර්මානුකූලව හරි අර්ථපටි සංවේදී ධම්මපටි සංවේදීව තමයි සත්‍යයනාවක් කරනවා නම් කරන්න ඕනේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. එහෙමයි සන්නස. සදහතුනේ 39 වන සතියේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දුක්ඛානුපස්සනාව වෙසෙන් අද දවසේ අපි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ප්‍රථම භාගයේ මෙලෙසින් මවටපත් කරනවා. දුක්ඛානුපස්සනාව පිළිබඳව අපි කතා කළ ගැටලු මෙලෙසින් අපි දැන් මෙවටපත් කරන අපේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දෙවන අර්ධය අපි දැන් මෙලෙසින් ප්‍රයත්න කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි ඔබ අපට යොමු කර තිබෙන පොදු ගැටලු පිළිබඳව අපි මෙතෙන් සිට කතා කරන්නට මේ සූදානම් වෙන්නේ. අපේ හැමතුරුනේ අපි පසුගිය දවස් කිහිපය පුරාම සජීව සාකච්ඡාවෙන් කතා කළා මේ පාසල් දරුවන්ට සහ විශ්වවිද්‍යාල සිසු දරුවන්ට සහෝදරයන්ට පැන නගින ගැටලු ඔවුන් අපිට යොමු කර තිබුණා ගැටලු බොහොමයක් යොමු කර තිබුණා අපි බොහොමයක් කතා කළා. ඉතින් මේ සතිය පසුගිය සතියට සාපේක්ෂව බලනකොට අපිට ලිපි මාර්ගයෙන් සහ Facebook ගිණුමට වගේම අපේ කෙටිපණිවිඩ වලට යොමු කර තිබෙනවා පාසල් දරුවන් බොහෝ දෙනෙක් ගැටලු. ඒ කියන්නේ අපේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ මේ දරුවන්ට වටිනාකමක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ පිරිස අපිට බොහෝ ගැටලු යොමු කර තිබුණා. අද දවසේත් අපි එවන් වූ ගැටලුවක් මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ බිමනර්දී පොදු ගැටලු පිළිබඳව කතා කරන්නට මේ සූදානම් වෙන්නේ. මම මෙවර උසස් පෙළ විභාගයේ පෙනී සිටීමට බලාපොරොත්තු වෙන සිසුවෙකි. ගිය වර පෙනී සිටීමට නියමිතව තිබුණද අසමත් වේ යයි තිබූ බය නිසා පෙනී නොසිටියෙමි. මෙවර දේ ආකාරයෙන් බයක් තිබෙනවා. මතක හිටින්නේද නැත. කල යුත්තේ කුමක්ද ස්වාමින් වහන්සේ? අපෙන් මේ ප්‍රශ්නය යොමු විමසා තිබෙන්නේ මහනුවර ප්‍රදේශයේ ධර්මයට ලැබි ශිෂ්‍යයෙක් කියා තමයි අපෙන් අපිට සඳහන් කර තිබෙන්නේ. මේ අපරාධයේ ඊසරේ අතහැරලා දැම්මේ. ගිය සැරේ අපි මේක කරලා අසමත් වුණා නම් ඒක ලොකු අත්දැකීමක් වෙනවා. මේ සැරේට මම මේකෙදී ඇත්තටම අපේ දරුවන්ට කියන්නේ අපේ ජීවිතයේ කිසිම දෙයක් ගැන තදින් එල්බ ගන්න එපා. දරුවෝ විතර නෙමෙයි දෙමව්පියොත් මේක කරනවා. දැන් මම හිතන්නේ මට මතකයි මේ ගිය වතාවේ නෙවෙයි ඉස්සල වතාවේ වගේ එක දැරිවියක් දිවිනසා ගන්නවා. එක එක වතාවක. ඒ මොකද ඒ දෙමව්පියන්ගෙන් ලැබිච්ච පීඩනය විභාගය අසමත් වුණා. අසමත් වුණාම ලැබිච්ච පීඩනය දරා ගන්න බැරුව මේ ඊළඟට මට මතකයි මම තව දන්න දෙමාපියෝ පිරිසක් මේ දරුවාගේ අකුරු වල අඩුවක් තිබුණා. අකුරු වල අඩුව තියෙන ඒ දරුවා තෝරගෙන තිබ්බ විෂයන් සාමාන්‍ය පෙළ තෝරගෙන තිබ්බ විෂයන් අමාරු විෂයන් වගේ තෝරගෙන තිබුණා. එතකොට ඒකින්ද මේ අකුරු ගැන ඒ 10 නෑ එච්චරයි. දැන් මේ කට්ටිය මේ ඒ 10 නෑ ඒ 7ක්ද කොහෙද තිබුණා? එයා මම හිතන්නේ මොනවා හරි ලැන්ග්වේජ් වගේ තෝරගෙන තිබ්බ අමාරු ඒවා කවුරුත් තෝරගන්නේ නැති ඒවා. ඉතින් එයා එයාට ඒක B C C වගේ තියෙනවා. දැන් මේ අම්මයි තාත්තයි දෙන්න උගත් දෙන්නේ මේ දෙන්න කියන්නේ අපි කොහොමද අපේ යාළුවන්ට මුණ දෙන්නේ? අපි කොහොමද අපේ යාළුවන්ට මුණ දෙන්නේ? අපේ යාළුවෝ වගේම දරුවන්ට ඒ 9 10 තියෙනවා මෙයාට තියෙන 7යි මේක හරියන්නේ නැහැ. ඉතින් ළමයි කොච්චරනම් මානසිකව වැටෙනවද අපේ පුතාටත් අපි කියන්න තියෙන්නේ විභාගයම නෙවෙයි ජීවිතය කියන්නේ. එතෙන්ට එන්න අපි ඉස්සෙල්ලා දෙමව්පියෝ දරුවෝ ඔක්කොම එන්න. හැකියාවයි ජීවිතය කියන්නේ. කොච්චර හැකියාවන් තියෙනවද මේ ලෝකේ? එහෙමයි. නේද? කොච්චර විභාග නැති අය කොච්චර සාර්ථක ජීවිත ගෙවනවද? ඒක කියන්නේ තවත් එක කඩයිම විතරයි. අපේ රටේ විභාග පාස් කරලා උපාධිය අරගෙන කිසිම රැකියාව නොකරන සහ කරන රැකියාවවත් කරගන්න බැරුව ඉන්න කී දෙනෙක් ඉන්නවද? ශක්තිමත් නැති ජීවිත කොච්චර තියෙනවද? ජීවත් වෙන්න තේරෙන්නේ නැති ජීවිත කොච්චර තියෙනවද? ලොකු තැන් වලට ඉගෙනගෙන. ඒකින්දා විභාගය කියන්නේ තව එකක් විතරයි. සැහැල්ලුවෙන් ඒකට මුහුණ දෙන්න. විභාගයක් අසමත් වීම කියලා කියන්නේ ඊට වැඩිය නිඳා ලබන දෙයක් තමයි මధుරේ මරණ එක. <laughs> මම කියන්නේ හොරකමක් කරන එක. බොරුවක් කියන එක. නේද? ඒ වගේ මහා නින්දිත මිනිසු මේ ලෝකෙ ඉද්දී විභාගයක් අසමත් වෙනවා කියන එක අඩුම තරමේ අපි හිතන්නකෝ දැන් අපි දන්නවා අපි සාමාන්‍ය වශයෙන් ඉන්නවා මේ හෙම්බිරිසාවක් වගේ හැදුනත් උණක් ගැවුනත් නේද කායික අපහසුතාවක් හැදුනත් මානසික තත්ත්වෙ වෙන්නේ. ඉතින් ওই පැය තුනේදී මේ ළමයිගේ සම්පූර්ණ දේවල් මයින්ඩ් පුළුවන්ද? එහෙම. නේද? ඉතින් ඒකෙන්ද මේ අසාධාරණ මිම්මක් මේක දෙමව්පිය සහ දරුවෝ මේක දැනගන්න ඕනේ වැඩි පීඩනයක් ඇති නොකර ගන්නද. උනන්දුවෙන් වැඩ කරන්න පීඩනය ඇති කරගන්න එපා. උනන්දුවෙන් වැඩ කරගන්න පීඩනය ඇති කරගන්න එපා. මේ පීඩනය ලොකු කාරණාවක් වෙන ඔන්න ඔය தത്വෙටපත් වෙන්න දැන් දැන් මේ සැරේ බය හිතෙනවා කියලා කියන්නේ ඒකින්ද ඒ දෙමාපියන් මේක අහගෙන ඉන්නවා නම් ඒ දෙමාපියොත් ඉක්මනට මේ දරුවට කියන්න පුතේ ඔයා විභාගය අසමත් වුණාට අපිට කමක් නැහැ. හරිද? අපිට කමක් නැහැ. එතනින් එහාට කරන්න අපිට ඕන තරම් වැඩ තියෙනවා. ඔයාටත් වැඩ තියෙනවා. නැත්නම් ඊළඟ සැරේ හරි මේක කරගන්න අපි උත්සාහ ගමු. නිදහසේ يعني හිත නිදහස් කරගන්න හිතෙන් ඒක අයින් කරගන්න එතකොට ඕක තියනටත් වැඩි හොඳට කරගන්න පුළුවන් නැත්තම් විභාග වෙලාවෙදිත් එන්නේ මොකද්ද ගිය වෙලාවෙ ඉඳන් ලොකු පීඩනයක් ලොකු ප්‍රෙෂර් එකක් එනවා අන්තිමට තියෙන ටිකවත් මතක් වෙන්නේ නැහැ එමසන උත්සාහය අපේ ජීවිතයක අත්හරින්නට හොඳ නැහැ. අපි උත්සාහයෙන් යුතුව අපේ ජීවිතය ජය ගන්නට ඕනේ. උත්සාහයෙන් අපේ ජීවිතයේ අරමුණු වලට අපිට ළඟා වෙන්නට හැකි වේ. ඒ සඳහා මේ ශ්‍රී සද්ධර්මයේ ඔබට මහෝපකාරී වේවායි කියා අපි නිරන්තරයෙන්ම ජාතියේ බෞද්ධ නාලිකාව ලෙස අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙනට සෝදානම් මෙම සියලු ගුණධර්ම රකිමින් අපි ජීවිතයේ සියලු දෙනාම ගුණධර්ම රකිමින් තමයි අපි ජීවත් වෙන්නට උත්සාහ ගන්නෙ. ඉතින් ඒ ගුණධර්ම රකිමින් ජීවත් වෙනකොට අපිට බොහෝ යුතුයකම් බොහෝ වගකීම් ඉටු කරන්නට තියෙන ඒ අතරවාරය. ඉතින් එවැනි යුතුයකම් වගකීම් ඉටු කරමින් මේ ජීවිතේ අපි ප්‍රශ්නවලට ගැටලුවලට මුහුණ දෙන්නට ඕනේ. ඉතින් එවන් වූ ප්‍රශ්නයක් සඳහා තමයි අපි මේ යමුවන්නට සූදානම් වෙන්නේ. මම සියලු ගුණධම් රකිමින් ජීවිතය ගත කරමින් සිටිනවා. සියලු යුතුයකම්ද කරමින් දරුවන් යහපත්ව සකස් කළමි. දැන් මගේ වයස වසර 72කි. මට ඇති එකම ගැටලුව කාලයක් තිස්සේ මගේ යටින් පස්වෙනි සිල්පදයේ කැඩීමයි. කොතරම් උත්සාහ කළද නවත්වා ගන්නට නොහැකි ස්වාමින් වහන්සේ භාවිතා නොකළ විට ශාරීරික වේදනාවක් ද ඇති වෙනවා. කිසිවෙකුට මගෙන් කරදරයක් නොවද මෙය වරදක් බව ඔබ වහන්සේගේ දේශනාවලින් මම දැනගත්තෙමි. නැවතීමට උවමනා වක් තිබෙනවා නමුත් නවත්වන්නට අපහසුයි ඒ සඳහා විසඳුමක් ලබා දෙන්න කියා මෙතුමා අපින් විමසා තිබෙනවා පදිය තලාව ප්‍රදේශයේ රැකියාවක නියුතු පියතුමෙක් තමයි මේ ප්‍රශ්නය අපින් යොමු කර තිබෙන්නේ මොකද කියන්නේ <laughs> නේද මම හිතන දිග උනත් හරි සත්‍යවාදී නේද එයා කියන්නේ හුඟක් ගුණවන්තයි කියලා කියන්නේ යුතුයකම් කරා කියලා කියන්නේ සියලු දේ කරාට මම හිතන්නේ වහගෙන හිටියට හුඟක් අයට මේ වගේ ප්‍රශ්න තියෙනවා. එළියට දාන්න නැති එක තමයි ප්‍රශ්නේ. එළියට අරගෙන කෙලින්ම කතා කරලා සත්‍යවාදීව මුණ දෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. මොකක් හරි එක පැත්තකින් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක අපි කියන්නේ ඔකට කියන්නේ ඇබ්බැහිය කියලා. ඇබ්බැහි වීම කියලා කියනවා. ඒ ඇබ්බැහි වීම සිද්ධ වුනහම කායික වේදනක් එනවා ඒවා නැති වුනහම. නේද? මේකට අපි ඊට කළ යුතු දේ තමයි යෝ යෝනිසෝ මානසිකාරයකින් මේක වළක්වා ගන්න උත්සාහ කරන්න ඕනේ. හරියටම දැනගෙන කරන්න ඕනේ. දැන් තියෙනවානේ කායික කායික දුකුත් තියෙනවා මානසික දුකක් තියෙනවා. මේක අයින් කරන්න බැරුව තියෙන්නේ මේක නවත්තපු ගමන් කායික සහ දැන් කාටවත් කරදරයක් කරන්නෙත් නැහැ. හැබැයි දැන් මේක වැරද්දක් කියලා දන්න. ඒක තමයි ලොකුම දේ. නේද? ඕක මං හිතන්නේ ඔය කියන තාත්තා ඔය කියන විදිහට මේ හුඟාක් මේ මත් වෙන්න කරන වැඩක් නෙවෙයි. අර දැන් සමහර දරුවොත් කරන් තමන්ගේ දෙමව්පියන්ට වයසට ගියාම හරි මේ කියලා මේ ඕවා ඉතින් පොඩ්ඩක් අන්තිමට මොකද වෙන්නේ බෙහෙතක් වගේ කියලා එහෙම කරනවා නමුත් මේකේ තියෙන ආදීනකම මේකම දන්නවා මොනවද ඔකේ තියෙන ලොකුම භයානකම තමයි අපිට මේ මත්පැන් එක්ක මත් වතුර කිමුක අපි නේද ඒ වචනේ පාවිච්චි කරන්න එපා කියලා මට සමහර උපදෙස් කියලා තියෙන පෑන්නොත් කියන්න එපා අපිට අපි ඒක සුදු මත් වතුර කිමුක අපිට මේවා භාවිතා කිරීමෙන් මේ සිද්ධ වෙන දේ තමයි අපිට ඒ උපදින සිතුවිලි ඒවා පාවිච්චි කරපුවාම ඇති වෙන සිතුවිලි තිරිසංගත සිතුවිලි වලට සමානයි. මම ඒක ඔය ටික කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක නිසා මේ වෙලාව පැහැදිලි කරන්න යන්නේ නැහැ. තිරිසන් සත්තුන්ට ඇති වෙන සිතුවිලිත් එක්ක බලපුවාම මේ මේවා භාවිතා කරපු වෙලාවට මිනිස්සුන්ට ඇති වෙන්නේ මේ වගේ පහත් සිතුවිලි. ඒතර මේක දවස ගානේ පුරුදු කරොත් දවස ගානේ පුරුදු කරොත් ආචින්න කර්මයක් විදිහට මරණාසන්න මොහොතේ ඉස්මතු වෙලා එන්න තියෙන ඉරකට වැඩි. ආචින්න කර්මයක් නම් වෙනම කියලා දීලා තියෙනවා. එතකොට එහෙම ඉස්මතු වෙලා එන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ ගරුක කර්මයක් තියෙන විදිහක් නැහැ. ඒ වගේව පාවිච්චි කරන කෙනෙකුට ධ්‍යාන බලයකට එන්න බෑ කොහොමද? එතකොට ආසන්න කර්මය අභිභවා එනවා අචින්න කර්මය. ඒතර බොහෝ විට එන්නේ තිරසන් සිතුවිලි තමයි වර්ණාසන්න මොහොතේදී චුතියට. ඒකත් එක්ක එයා තිරසන් සතෙක් කරලා උපදින තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ගොඩක් වැඩි. හරිද? එතකොට ඔන්න ඕක දැනගන්න ඕනේ. දැන් ඕක මෙතුමා නොදැනගෙන ඉන්නවා වෙන්න බෑ. මොකද මම ධර්මදේශනවල සැරින් සැරේ මේක කියනවා. ඒකයි මේ කියන්නේ දැනගෙන ඉන්නවා කියලා. ඉතින් මෙතනදී අපිට අවශ්‍ය කරන යෝනිසෝ මනසිකාරය. තව තව පියවරක් ඉස්සරහට යන්න. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ මේකෙන් මට අත මිදෙන්න පුළුවන්. පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න අපි කළ යුතු දේ තමයි මේ බලන්න කායික මානසික දුක් ඇති වෙන හැටි බලන්න. මම අර හැමදාම කියන උදාහරණයක් එක්ක. හත වෙනකම් බුදියන්න ඇබ්බැහි වෙලා තියෙන කෙනෙක්. ඇබ්බැහි කියන වචනේ මම දැන් එතනදී පාවිච්චි කරනවා. උදේ හත වෙනකම් බුදියන්න ඇබ්බැහි වෙලා තියෙන කෙනෙකුට පාන්දර හතරට නැගිටවනවා. නැගිටවම යාගේ ඇඟ රිදෙනවා හොඳටම. ඔය වගේම ඇඟ රිදෙනවා. නේද? ඒ වගේම හිතත් රිදෙනවා. මට බුදියන්න ඕනේ මට බුදියන්න ඕනේ කියලා. ඉතින් අමාරුවෙන් ඒක දරා ගන්නවා. දෙවෙනි දවසේ ඒත් දරාගෙන නැගිටිනවා. හැබැයි අකණ්ඩව මේක ඔන්නේ අකණ්ඩ කියන වචනේ තමයි යතන ඕන වෙන්නේ. අකණ්ඩව මේක කරනවා. දවස් 5, 6, 7, 8, 10ක් 12ක් යනකොට මොකද වෙන්නේ? වෙන්නේ බීම නැගිටිනවා. දැන් අර කායික මානසික දුක් අතර දහන් වෙලා නැති වෙලා. කොහෙ ගියාද? නැහැ. දැන් පාන්දර හතරට සති දෙකකට ඉස්සෙල්ලා පාන්දර හතරට නැගිටිනකොට කායික මානසික දුක් ගොඩාක් තිබ්බා. අඛණ්ඩව මේක දරාගත්තට පස්සේ ඒක නැති වෙනවා. ඒක අපේ ශාරීරික සහ මානසික ස්වභාවයක් ඒක. යම පුරුදු කරාට පස්සේ අමාරුවෙන් කරන දේ ආයාසයෙන් කරන දේ નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්ත්වෙට පත් වෙනවා. අන්න ඒ මානසිකාරය තියාගන්න. අපි මේ තාත්තට ආදරෙන් කියන්නේ අන්න ඒක හැම වෙලෙම මතක තියාගන්න. හරි? මතක තියාගන්න මම මේක මේ අද නවත හරියට තුවාලයක් හොද කරගන්නවා වගේ තුවාලයකට බෙහෙත් දානකොට දන්නවා අද රිද්දි රිදි බෙහෙත් දානවා මම දරාගෙන ඉන්නවා ඒ කරලා බෙහෙත් දාන එක හොඳ අමාරු ලේසි වැඩක් ඈ ලොකු දුකක් තියෙනවා නම් බෙහෙත් දාන්න එනකොට ඇඟත් කිසි වෙලලා නින්නේ අමාරු වැඩක් මේ කරන්නේ. එහෙනම් මම අද බෙහෙත් දානකොට දන්නවා හෙට වෙනකොට මීට වැඩිය අඩු වෙනවා. අනිත් දවසට මීට වැඩිය අඩු වෙනවා. ඉතින් අඩු වෙනවා කිය කිය දැන දැන තියෙන සරව ටික අයින් කර කර අයින් කර කර බෙහෙත් දානවා. නේද? අන්න ඒ වගේ අර දැඩි අදිෂ්ඨානයකින් පළවෙනි දවසේ අමාරුවෙන් වේවුල වේවුල හරි නවත්ත ගත්තා දෙවෙනි දවසේට වැඩිය ලේසි තුන්වෙනි දවසේ ලේසි කොහොම ගිහිල්ලා දවස් 21ක් යනකොට එක දිගට මේක කරොත් දවස් 21ක් යනකොට මම ඒ 21 කියන්නේ නිකන් ඒ වචනේ කියන්නේ ඒ වගේ සීමාවක් දෙන්න ඕන හින්දා කරලා බලන්න සම්පූර්ණ නිදහස් වෙන්න පුළුවන් අකණ්ඩ උත්සාහය යොමු වෙන්නේ සම්පූර්ණ නිදහස් වෙන්න පුළුවන් ඒක අනිවාර්යයෙන්ම පුළුවන් ඒක දැනගෙන තමයි අපි මේ දරන්න ඕනේ නැත්නම් එපා වෙනවා දැරිල්ල ඒක දැනගෙන හරි මම මේක දරාගත්තොත් මේක සුව වෙනවා මම මේක දරාගත්තොත් මේක සුව වෙනවා ඕනම අබ්බැහියක් නවත්තන්න පුළුවන් ජීවිතේ තියෙන ඔය ඔතෙන්ට මම නිකන් කියලා දාන්න තරුණයින්ටත් ඕනනම් ඔබ මේ ටෙලිෆෝන් එකට අබ්බැහි වෙලා නම් ඔන්න බලන්න කරලා බලන්න ඕන නවත්ත ගන්න පුළුවන් ශ්‍රද්ධාවතුනේ මීළඟ ප්‍රශ්නය අපේ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමතියි. භාවනා කරන විට හිස් මුදුනේ සිට එන අධික හිස රදයක් ඇති වෙනවා. භාවනා නොකරන දිනවල මෙය සිදුවන්නේ නැහැ. අතීත කර්මයක්ද කියා විතක හිතෙනවා. උපදේශයක් ලබා දෙන්න කියලා රත්නපුර ප්‍රදේශයේ මවක් අපෙන් විමසා තිබෙනවා. ඔව් අමාරුයි ඒ වගේ කර උත්තර දෙන්න. නමුත් පොදු උත්තරයක් මට දෙන්න පුළුවන්. හුඟාක් අය භාවනා කරද්දී මම කරලම පෙන්නන එක මේ S2 අපි නවත් වහගන්න ඕනේ සාමාන්‍යයෙන් මෙහෙම කෙලින් බලාගෙන. හරිද? ඒ කියන්නේ කළු ඉන්ද්‍රියාව තියෙනුනේ මෙහෙම ඇස් දෙකේ මැද. දැන් මම මේ පැත්ත බැලුවා තාය වෙනස් වෙන. ඒ පැත්ත බලන්න නැතුව මම කියන්න. නේද? එහෙම කළු ඉන්ද්‍රියාව මැදයි තියෙන්න ඕනේ. එහෙම මැද තියාගෙන මෙහෙම සාන්තව තමයි ඇස් දෙක වහගන්න ඕනේ. සමහර අය ඇස් දෙක පියාගෙන වීරිය ගන්න ගියාම මෙන්න මෙහෙම උඩට තද කරගන්නවා. මෙහෙම භාවනාවේදී ආ වීරිය ගන්නකොට මේ මස් පිඩුත් එහෙම මස් පිඩුත් තද කරගෙන දැන් මේ හිත පාලනය කරගන්න බැරි හින්දා ඇස් දෙක මෙහෙම උඩට. දැන් මෙහෙම තියෙන ඇස් දෙක මෙහෙම හරියොත් එහෙම දැන් කළුවෙන් කියලා තියෙන්නේ උඩ. එහෙම ටිකක් වෙලා තියාගෙන හිටියම මෙන්න මෙහෙන් ස්මුදුරු පැත්තෙන් කැකුම එනවා. ඒක අමාරුයි. හරි අමාරුයි. ඊට පස්සේ අත්දැකීම් ඇති බොහෝ දෙනෙකුට නිදියලා නැගිටින කම් මේස එකක්ම අඩු වෙන්නේ. හැබැයි නිදාගෙන නැගිටිට පස්සේ හරි යන. ඒ කියන්නේ මාංශ පේශි වල වෙහසක්තිය තියෙන්නේ හරි අපහසුයි ඒක. ඉතින් ඒකද සාන්ත වැස්ත මතක තියාගෙන සාන්ත වැස්ත එක තියාගන්න උඩුකය ඍජුව තියාගන්න මස් පිළු මෙහෙම හිර කරගන්න එපා. ඒකෙල මෙහෙම අතාරින්නත් එපා. එහෙම නැතුව මෙහෙම කෙලින් ඉඳගෙන මස් පිටු තද කරගන්න දේවත් අතහැරලා නිදහස් වෙන්න ඇස් දෙකත් කෙලින් බලා ගන්න ඉරියව්ව තියලා සාන්තව වහගෙන කරන්න ඒක අඩු වෙලා යනවා මොකද වෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ භාවනාවක් කරනවා කියලා මෙනෙහි කිරීමක් කරන්නේ මෙනෙහි කිරීමේ හින්දා ඉසේකක්මක් එන්න දෙයක් නැහැ මොකද මෙනෙහි කරන්නේ අකුසලයක් නම් ඉසේකක්ම එන්න පුළුවන් මානසික පීඩනයක් හින්දා කුසලයක් මෙනෙහි කරන හින්දා ඒකෙන් සාන්ත භාවයක්මයි ඇති වෙන්නේ ඒකද මේක කියන්නේ කායික ෆිසිකලිම වෙන සිද්ධියක් මේ වෙන්නේ ඒ හින්දා ඔය ඔය ක්‍රමයේ අත්හදා බලන්න අනිවාර්යයෙන්ම කඩ කරගන්න පුළුවන් එහෙමයි සෝනස. අපේ සෝනස පසුගිය මාසයේ මේ මාසයේ පසුගිය සෙනසුරාදා දවසේ ඓතිහාසික මයංග මයංගන පොත බිමේ ඉතාමත් වටිනා වැඩසටහනක් සත්‍යක්‍රියාවක් ඔබ වහන්සේ පැවැත්වුවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට ගැටලුවක් යොමු කර තිබෙනවා. ඉල්ලීමක් සිදු කර තිබෙන්නේ මේ. ධර්ම ගැටලුවක් කියනකොට. ධාර්මික වීමට මහියංගන පුදුමේදී කියා දුන් සත්‍යක්‍රියාව සෑම දිනාටම ලබා දෙන්නේ නම් නැනවි කියා අපෙන් ඔබ වහන්සේගෙන් විමසා තිබෙනවා මේ මහියංග ප්‍රදේශයේ වැඩසටහනට සම්බන්ධ වූ පියතුමෙක්. ඒ වැඩසටහනේ ඒ තරම් දුරට වැදගත් වෙන්නට ඇති. ඒ නිසාවෙන් මේ ගැටලුව අපිට ප්‍රශ්නේ එවනනම් ඉල්ලීම සිදු කර තිබෙනවා. මම හිතන්නේ බොහොම වටිනා එක. මම හිතන්නේ මම කලිනුත් කිව්වා. අපි අපි තමන් තමන් ගැන හිතනද අපේ තුල තියෙන ශක්තිය අවදි කරගන්න කියලා මම කලින් ඉඳන්ම සඳහන් කරලා තිබ්බා. මේ අපේ තියෙන අධ්‍යාත්මික ශක්තිය අවදි කරගන්න තියෙන ක්‍රමවේදය තමයි පංචිල් පද පහෙන් පටන් ගන්න ඕනේ. ඒක වෙන ක්‍රමයක් නැහැ. පංචිල් පද පහෙන් පටන් ගත්තට පස්සේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර ආදී කරන්න හිත පෙළඹෙනකොට ඒ හිත විසින්ම ඒකට ප්‍රතිවිරුද්ධ බලය නගලා දෙනවා. එතකොට මේක අත්දකින්න ඉස්සෙල්ලා. හරි මේක අත්දකින්න සතියක් එකමාරක් හරියටම සිතලා කියනකොට Tamanට දැනගන්නවා Taman හරි ප්‍රබෝධමත් වෙනවා, හරි සැහැල්ලු වෙනවා, ක්‍රියාශීලී වෙනවා. ඔක්කොම වෙනවා. ඒක මහා පුදුම වැඩක්. අත්දකලා බලන්න කියලා මම හැම වෙලේම කියන්නේ. හරිම කාර්යය අර අර වැටි වැටි තියෙන ගතිය නැති වෙලා අඩුම ගානේ මම මේකට කියන්නේ අපේ කවුරුත් මහත්මයා මේ ගන්න හුස්ම පහ අපිට තේරෙන්නේ නැහැ ඒක. උනාට පස්සේ තමයි තේරෙන්නේ. ගන්න හුස්ම පහ සුවදායකයි. එහෙම සීල් ආදිය රැකගෙන ගුණවන්ත වෙච්ච මිනිසුන්ට ඒ අත්දැකීම තියෙනවා. ඔයාලා තනක හුදකලාව ඉන්නකොට හරි සුවයෙන් සන්තෝෂයෙන් ඉන්නවා. හැම වෙලේම සන්තෝෂයෙන් සුවයෙනවා. මම ඒක කියන ගන්න හුස්ම පහ විඳිනවා යා. හරි නැත්තම් ඒක රාත් වෙච්ච දැවිච්ච හුස්මක් තියෙන්නේ. එපා වෙච්ච ගතියක් තියෙන ශරීරවල වැඩි කරන අයට. ඉතින් මෙන්න මේ தත්තරපත් වුණාට පස්සේ අපි දවසකට එක සැරයක් බුදුන් වහන්සේට මම මේ ඒ කාරණාව gederdi කරන එක අපි කතා වුණා පිරිසම එකවර කරන්න ඕනේ නේද? සමහර අයට 6ට පුළුවන් හැන්දෑවේ. ඒක තමන් දන්න තවත් මාත් එක්ක පිරිසක් මේ අරමුණෙම කරනවා කියලා. සමහර අයට 8 මාරට පුළුවන්. සමහර අයට 10ට පුළුවන්. ඒ කියන්නේ වැඩ ඇරලා එන අයට එහෙම ඕනේ නේද? මම කිව්වේ අපි හැමෝම එක්ක 6ට එකක් එක එක එක්ක 6ට එක්ක 8මාරට එක්ක 10ට. මොකද කරන්නේ? තමන් අර රැක්ක සීලය සහ ගුණය. ඒ දෙක අතේ තියාගෙන ත්‍රිවිධ රත්නය කෙරෙහි මෙනෙහි කරනවා. බුදුහාමුදුරුවෝ ගැන දුෂ්කර ක්‍රියාව ගැන විශේෂයෙන්ම දුෂ්කර ක්‍රියාව ගැන ධර්මය ගැන මහා සංඝරත්නය ගැන අතීතයේ වාසය කරපු මහා සංඝරත්නය ඒ වගේම ධර්මයේ තියෙන අපිට ලැබිලා තියෙන ධර්මයේ තියෙන මේ බලය නේද ඒක තුලින් අපිට ලැබෙන සැනසීම ඒ වගේම බෝධිසත්වයන් වහන්සේ අර මං කියේ භාවනා ඉරියව්වෙන් දෙන්නේ බඩ පොත්ත පිටකොන්දට ඇලෙනවා කියන එක දැනෙනවා වගේ ගන්න. ඇඟට දැනෙනවා වගේ ඒක මේ මේ ඔක්කොම වැහැරිලා ගිහිල්ලා කොච්චරනම් වීරයක් ගතද අපි වෙනුවෙන් කියලා ඒ වගේක් අරගෙන අන්න ඒ ත්‍රිවිධ රත්නයේ සත්‍යානුභව බලය. මම තුල තියෙන මම තුල මේ වෙනකොට මම වර්ධනය කරගත්ත සීලවන්ත සහ ගුණවන්තකම් වල සත්‍යානුභව බලයෙන් අන්න ඒ සත්‍යක්‍රියාව අවංකව කරන්න ඕනේ. ඒක අවංකව සත්‍යක්‍රියාව කියන සත්‍යක්‍රියාවක්. සත්‍ය නැති මිනිස්සු සත්‍යක්‍රියා කරනවා. හරිද? නේද? ඒක මහා විහිළුවක්. හ්ම් කඩේ පොල් නැහැ. බෝඩ් එකක් දාලා දෙන පොල් විකිණීමට අත. ඒ වගේ සත්‍ය නැති මිනිස්සු කොහොම සත්‍යක්‍රියා කරන්නේ? ඉස්සෙල්ලා තමන් සත්‍යවාදීව තමන් තුළ සත්‍ය කොට නගාගෙන අන්න ඒක අපේට තියලා සත්‍යක්‍රියාවක් කරන්න. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය දේ විශේෂයෙන් මේ රටේ මිනිස්සුන්ගේ සිත් යහපත් වේවා. තවත් තමන් වගේම අන් අයට කියලා ඒ සත්‍යක්‍රියාව තුළ මෛත්‍රිය මේ සියලු සත්‍යයන් බවලින් මාමෙන්ම මගේ නිවසේ සියලු දෙනා ගමේ සියලු දෙනා රටේ සියලු දෙනා සූපත් වූ සිතත්ව වෙත්වා කියලා මේ සත්‍යයන් බලයෙන් කියලා තමන්ගේ සත්‍ය මේ ක්‍රියාගෙන අඩුම ගානේ දෙන්නෙක් දෙන්නෙක් අතරවක්වත් මේ වෛරී අදහසක් ඇති වෙන්න එපා පරුස වචනයක් කියවෙන්න එපා කියලා ඒ වගේ මෛත්‍රී භාවනාවත් අන්තිමට මෛත්‍රී භාවනාවට වැටෙන්න ඉස්සෙල්ලා හරියට සත්‍යක්‍රියාව කරන්න. බුද්ධ වන්දනා ඉවර කරලා. ඉතින් ඒකට පොඩි වෙලාවක් ගන්න විනාඩි 10 ටික දවසක් යනකොට ඒක කෙටි කාලයක් ඇතුළත උපදවා ගන්න පුළුවන් හැඟීම. අපි ඔක්කොම එක වගේ වෙලාවක මේවා සිද්ධ කිරීමෙන් මම හිතනවා අපිට ඒ යහගුණ තියෙන මිනිස්සුන්ට අවංක මිනිස්සුන්ට ඒක රාශි වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේකෙන් බාහිර පරිසරයට පවා යම් බලපෑමක් කරන්න පුළුවන්. හැබැයි තමන් සත්‍යවාදී වෙන්න ඕනේ. ඒක නිසා රට ජාතිය ගැන හැඟීම් තියෙන අයට දුකක් තියෙන අයට තනියම හරි තමන්ගේ තමන්ගෙන් ලිය හැකි කොටසක් ඉෂ්ට කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ඔක්කොම අරගෙන අපි දවසක බුදුරජාණන් වහන්සේගේ පාද ලකුණ තියෙන ශ්‍රී පාදස්ථානයට මේ පයින් යම් නේ හොඳයි සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහන අද දවසේ අපි නිමාවටපත් කරන්නටත් අපිට කාල වේලා වෙලඹිලා තිබෙන්නේ. ඉතින් ඊට පෙර ආතෝ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා ඉදිරි සතියේ පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව ශ්‍රීපත් කරන්නට. හොඳයි ඉදිරි සතියේ කාටත් බලාගෙන ඉන්න තමයි වැඩසටහනක් තියෙන්නේ. ඉදිරි සතියේදී ඊළඟ සෙනසුරාදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැය 7ක ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ඒ පැය හතක ධර්ම දේශන අපි කොහොම හරි අපේ අත්තන්ට ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කොහොම හරි කරලා අපි සත්‍ය සුද්ධිය සහ සත්‍යාන් පස්සනා පිළිබඳව සාකච්ඡා කරා. ඉතින් අකණ්ඩව පැය හතක ධර්ම දේශනාවක් ඊටාම පහත් මට්ටම කියන්නේ ඊටාම පහළ මානසික මට්ටමක ඉන්න කෙනෙක් පන්සිල්වත් රකින්න නැති කෙනෙකුට හැබැයි එයාගේ පාරමිතා ශක්තිය තියෙන්න ඕනේ ගැනත් අපි මතක් කරනවා එතනදී කෙනෙක් කොහොමද තමන්ගේ සිත ගෝත්‍ර භූ ඥානය දක්වාම අනුලෝම ඥානය දක්වාම වර්ධනය කරන වැඩපිළිවෙල කොහොමද? ප්‍රායෝගිකව කොහොමද යායතෙන්ට යන්නේ? හැබැයි එක තැනක්වත් මේ අර අන්දානුකරණයක් නැතුව ඒ කියන්නේ මෙන්න මෙහෙම කරොත් මෙහෙම වෙන්නේ මෙහෙම ඒක මේක පටිච්චසම්පන්නයිනේ මෙහෙම කරොත් මෙහෙම වෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා ඒ සිද්ධ වෙන ආකාරයේ නොකරම විශ්වාසය ඇති වෙන විදිහට මේ තියෙන ත්‍රිපිටකය තුළ අපිට උරුම වෙලා තියෙන ත්‍රිපිටකය තුළ මේ කටයුතු සම්පූර්ණයෙන්ම කරන්නේ කොහොමද නිවන් දකින්න මට්ටමට සෝවාන් සිතක් මට්ටමට හිතක් වර්ධනය කරන්නේ කොහොමද කියන එක අකණ්ඩව කරන පැය හතක ධර්ම දේශනාවක් සිදු කරනවා මේ සතිය කරන විශේෂ කාරණාව එච්චරයි එසේනම් අද දවසේ අපේ ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙලෙසින් නිමවටපත් කරන්නට සූදානම් වෙන්නේ අද මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් Tamanගේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන ඒ සදැහැති පිනැති පිරිසට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ මොහොතේ ආරාධනා කරනවා. හොඳයි අද දවසේ දායකත්වයෙන් වශයෙන් සඳහන් කර තියෙන්නේ මාතර ප්‍රදේශයේ පදිංචි జగත් දේශබන්දු ආදිපොළ මහත්මයා කියලා සඳහන් කරලා තියෙන්නේ. පියදාස ආදිපොළ පියතුමා ශිෂ්‍යින් ආදිපොළ මව දයාචන්ද්‍ර එදු සූර්ය බිරිඳගේ පියා ලිසිනෝනා ඉලේපෙරුම් බිරිඳගේ මව කියන මේ පරිලෝක යන්න දෙන ඥාතින් පුණ්‍යන මොදනා කරන්නත් සියලුම ලක්වැසි ජනතාවට රට රකින්න විරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් ධර්මාගම සදධම්ම ස්වාමීන් වහන්සේට පුණ්‍යන මොදනා කිරීමටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් තමයි මේ අත්න් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා දායකත්වය දරන හැම දෙනෙකුටම සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිරෝගී ජීවන ලැබේවා. මේ පරිලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා. අපිට මේ සියලු කටයුතු සම්පාදනය කරලා දුන්න ධර්ණාගම කුසල දම නායම් පාණන් වහන්සේට මේ සියලු පුණ්‍ය ශක්තියන් අනුමෝදන් වේවා. ඒ වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපි අපිට හැමදාමත් මේ කටයුතු සම්පාදනය කරගන්න කටයුතු කරන අපේ කමිදු මැතිතුමා වගේම අපේ යසිත් මැතිතුමා ඒ නිවේදක මහතුන් විශාල කාර්යභාරයක් කරලා තමයි මේ වැඩසටහන නිබඳව මේ ඔබ වෙතට අරගෙන එන්න ලොකු කැපකිරීමක් කරන්නේ. ඉතින් එතුමන් දෙදෙනාටමත් අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරමු. ඒ බලාපොරොත්තු වෙන ආකාරයට තමගේ ජීවිත සාර්ථක කරගන්න ලැබේවා. අවසාන වශයෙන් හැම දිනාටම තුන් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.